සමාජික වශයෙන් ආචාර ධර්ම වශයෙන් සමාජයේ පැවැත්ම වශයෙන් සාමය ගන්න බැරි තැනක භාවනාවක් හරියන්නේ නැහැ. ඒ නිසා අපි සාමූහික වශයෙන් සමයට කටයුතු කරන්න ඕනේ. පෞද්ගලිකව අපි ගත්ත givisumට එකඟ වෙන්න ඕනේ. ඒකෙන් තමයි අපි මේ සජාරා සදාචාරාත්මක වගවීමක් ඇති කරගන්නේ. අන්න එහෙම කෙරුවට පස්සේ තමයි අපේ හිත අලුත් කරන්න පුළුවන් වෙන්නේ. අපේ හිත ආඩ්‍ය කරන්න පුළුවන් වෙන්නේ. අන්න ඒ වගේ මේ කළ හැකි ඒ මූලික කටයුතු ටික පෙළ ගැහෙන්නේ නැතුව අර හිත හදනා වගේ සියුම් වැඩක් කවදාකවත් කරන්න බෑ. ඒක නිසා අපි ඒකට පුළුවන් තරම් අපකප්ප වෙලා පුළුවන් තරම් හිත අලුත් කරගෙන ඒකමත් අපේ භාවනා වැඩපිළිවෙලේ ඇති කියලා හිතා ගන්න පුළුවන් වෙන්න ඕනේ. මේ විදිහට අපිට එකම එක එක අම්මලාගේ දරුවෝ එක එක පළාත් වලින් ඇවිල්ලා එක පත්තරිය බත් කාලා එක පැදුරේ බුදියාගෙන එකට සමගින් එන්න පුළුවන් වීමම මේ දවස් 7 වැඩ පිළිවෙලට හොඳට ඕම ඇති. ඒක නැත්තම් ඉන්හිහට කොහොමඩක්වත් ගමනක් නැහැ. ඉතින් ඒක සඳහා හැම කෙනාම පටිතද කරගන්න ඕනේ. හැම කෙනාම තමයි තියෙන දුෂ්කරතා අපහසුතා සකච්ඡා කරලා අයින් කරගන්න ඕනේ. පුළුවන් හරියක් ඉවසතරා ගන්න ඕනේ. එහෙම නැතුව අපි මේ එකිනෙකා ගැටි එහෙම නැත්නම් වාද කරගෙන ගත කරන්න ගත්තොත් ඒක ඇසු විරු කෙනෙකුට ලස්සනකුත් නැහැ සාමූහික වශයෙන් සාමිකුත් නැහැ කරන කෙනාට හිතේ සාන්තියකුත් නැහැ බණ භාවනාවක් තියා සමාජ ධර්ම වශයෙන්වත් අපි ශිෂ්ට ගතියක් පෙන්වන්නේ එන්නේ ඒ කාරණාව තමයි මේ ඉස්සරහින් තිබ්බ සූත්‍ර පාඨයේදී ਸਰවචනanse ඉදිරිපත් කරන්නේ. ඒ පාඨය කියවනකොට අනුකම්පා හිතෙනවා. ඒ මොකද ਸਰවචන්සේ සඳහන් කරලා තිනවා යස්සම් භික්කවේ දිසානං. මහණෙනි යම් දිශාවක භික්ෂූන් કોઈ පැත්තක හරි දකුණු දිශාවේ උතුරු දිශාවේ බටහිර දිශාවේ කියලා යම් දිශාවක භික්ඛු භණ්ඩන ජාතං කලා ජාතං විවාදාපන්නං බෙදිලා ගත කරනවා නම් කලහ කරනවා නම් විවාද කරනවා නම් කාරණා මොකද්ද කියන්නේ? භණ්ඩන ජාතානම් විවාදාපන්නානම් කලහ ජාතානම් අඤ්ඤමඤ්ඤ මුඛ සත්‍යීති විතුදන්තා විහරಂತಿ කෙටේරිය නැමැති තමන්ගේ මුඛයෙන් අනුන්ට කොට කොටා ජීවත් වෙනවා. ඒ කියන්නේ අනුන්ට කෙනහිලිබස් කතා කරනවා නම් මානසිකාතුම් පිචේ ඒ සාදිසාපික්ක වේදිසාන පහසෝති මට ඒ දිශාව ගැන හිතන්නවත් අමාරුයි කියලා කියනවා මගේ හිත ඒ පැත්තට යන්නත් අකමැති වෙනවා කියලා කියනවා හිතින්වත් පකේව ගන්තු මට යෑම ගැන කතාවක් කරන්න එපයි කියලා කියනවා යම් පලාතක යම් භික්ෂුන් කොටසක් භණ්ඩන ජාතන බෙදී එකිනෙකා බිඳී බෙදී ගත කරනවන කලහ ජාතා කලහ කරනවා කලහ කරනවා කියන වචන සිංහල කෙලිම පාවිච්චි කරන නිසා මට ඒක මම පාවිච්චි කරනවා විවාද අපන්නාන හැම වෙලාවෙම කියන කියන දෙයට වාද කරනවා ඒ වගේම අඤ්ඤමඤ්ඤම් මොක සත්‍යීති විතු දන්තා විහරಂತಿ කෙටේරිය නැමැති තමන්ගේ මේ කටෙන් වචනෙන් අනුට කොනහ කොනහ කප කප කොට කොට ගත කරන මට පැත්ත ගැන හිතන්නවත් කල්පනාවක් එන්නේ නැහැ කියලා. හිතන එකත් මට අපහසුයක් කියලා. මේ බුදු වෙච්ච බුදුහාමසු කෙනෙක් මේ කියන්නේ. ඒ කාලේ පහන වුණා නම් කොච්චර හොඳ කියලා අපි හිතුවට ඒ කාලෙත් මහාන වෙලා ඉඳලා වාද කරන සෙනක ඉඳලා තියෙනවා. වාද කරන කලහ කරන පිරිස ඉඳලා තියෙනවා. බෙදී ගත කරන පිරිස ඉඳලා තියෙනවා. ඒකිනිකාර තෝතෝ වරපල කියාගෙන කොනහන පිරිස ඉඳලා තියෙන. ඉතින් මුද්‍රජානංශකේ තියෙන හැදිච්ච කමට මුද්‍රජානංශ කියන මට මේ පැත්ත හිතන්නවත් හිත දෙන්නේ නැහැ කියලා. යෑම ගැන කුමන කතාවද කියලා. ඒක නිසා ඒක පොදු සමාලෝචනේ තමයි යම් පලාතක සමගියක් නැත්නම් එතන භාවනාවක් නැහැ. යම් පලාතක එකිනෙකා කාකොටා වැටෙනවනම්, කුලල් කා ගන්නවනම්, කලහ කරනවනම්, වාද විවාද තියෙනවනම්, භණ්ඩන ජාතනම් බිඳී බෙදී ගත කරනවනම්, එකිනෙකාට මුවසැතින් පහර දෙමින් ගත කරනවනම් සත්පුරුෂයෙක් පැත්ත ගැනවත් හිතන්නේ නැහැ. මට ඒක හිතන එකත් වෙහසක් කියලා බුදුහාමුදුරුවෝ කියලා තියෙනවා. ඒ පැත්ත හිතන එකත් ඒසා භික්කවේ දිසා න පහසු හෝති මට කියන්නේ ඒකට හිතනවත් අපහසුයි මගේ හිතට අපහසුයක් එනවා ඒ අනේ මේ පැත්තේ ඉන්න කට්ටිය රණ්ඩු කරනවා මේ පැත්තේ ඉන්න කට්ටිය වාද කරනවා මේ පැත්තේ ඉන්න කට්ටිය කලහ කරනවා මේ පැත්තේ ඉන්න කට්ටිය එකිනෙකාට කොනහ ගන්නවා ඒ නිසා මට මේ පැත්තක් ගැන යන්න ආරාධනා කරත් මට හිතිලත් මට යන්න හිත දෙන්නේ නැහැ කියලා